ඉන්සාරණය ස්වාගතාර්ථ ශ්‍රද්ධා උත්සාහකාරී වත්‍යන්ති අද වැඩම දෙවෙනි දවසේ ධර්ම දේශනා සඳහා කාර්ය කරන බලාපොරොත්තු වෙන්නේ සියලුම දෙනා ධර්ම දේශනා සඳහා කරන සාකච්ඡා සාදු නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ අසාරී තාරවතිනෝ කාරී චාතාර දස්සිනෝ දීතාරං නාදි ගච්ඡanti මිච්ඡා අනුගතයෝ මේ ස්වාමීන් වහන්සේ වහන්සේයි ශ්‍රද්ධා බුද්ධ සංකාර පිළිමත්නි මේ ගාතාරත්නි ඉදිරිපත් කරගත්තා ධර්ම දේශනාවල මාතෘකාවදී මේ ගාතාව අපි දකින්නේ සර්වඥදේශික ත්‍රිපිටකයේ බුද්ධක නිකායේ ධම්මපදයේ කියන ප්‍රසිද්ධ කොටේ. ඉතින් යමක වර්ගයකයි ගාතාවක්. ඉතින් මේකේ නිදාන කතාවක් මතක් කරගත්තේ ඒ සංජය පරිබ්‍රාජකයා සංජය සාසුන් වහන්සේගේ සවචන් වහන්සේ වගේ කෙනෙක් පහළ වෙලා සත්‍යධර්මයක් දේශනා කරද්දී තමන්ටම විශ්වාසවන්ත ගෝලිය දෙන්නේ කියලා මතක් කරද්දී එතුමායි සාරේ කිවිදී අසාරය හොයන හැටි ඉතින් ඒක ඒ පුද්ගලයාට බේරන්නත් ඒ පුද්ගලයාගේ දෘෂ්ටි සහ සංකල්ප අනුව යම් මෙහි වෙලා කරන දෙයක් මිසක් මේ වෙලා කරන දෙයක් නෙවෙයි ඒක එකත් හේතුඵල ධර්ම කිමති දෙවෙනික ඒ නිසා අපි හිතනවා අපිට අවස්ථාවක් දුන්නොත් අපායයන්වත් දිවි ලෝකයන්වත් කියලා මරණ මොහොතේ අපි ඒකාන්තයෙන් දිවි ලෝකේ තෝරයි කියලා ඔය ඉස්සර කරන්නේ. ඒව කියලා දෙයක් නැත්තේ නෑ. අපේ සංකල්ප වල හැටියට ඒක තමයි. ඒ වගේම අපිට මෛත්‍රී බුද්ධ දාර්ශනය හම්බෙලා මේ බුදුහාමුදුරුවෝ කියලා අඳුර ගන්න පුළුවන් මේ කියලා මොනම කාලයකවත් හිතන්නේ. ඒක බුදුරජාණන් වහන්සේ කියන මොනවාක්වත් පිටින් දෙයක් නැත්තේ නෑ. අපි කල්ලදෝ භාවනා කරන බුදුන් අඳුරගෙන බුදුහාමුදුරුවෝ අපි වඩාගෙන තිබුණා නම් මොන බුදුජානකටත් ආකර්ෂණය වෙයි. ඒව නැත්තම් මේ බුදුජානක කියලා මේ මොකෙන් අල්ලන්නේ. ඒ වගේ අපි හිතනවා අපිට දුන්නොත් සුද්ධ අවස්ථාවක් තියෙන කරන අපි හොඳ එකම තෝරගන්න. ඒක වෙන්නේ නැහැ. ඒක වෙන්නේ නැත්තේ අපි ගන්න හැම තීන්දුවකම කර්මජේ හේතු, චිත්තජේ හේතු, දුජේ හේතු, ආහාරජේ හේතු වලපා. ඉතින් මොකක් අල්ලන්න විනිශ්චය වෙච්ච දේවල් අපිට තියෙන බොහොම පොඩ්ඩයි ස්වච්ඡන්දතාවය විතරයි. ඉතින් අනුමේනේ චුට්ටි ස්වච්ඡන්දතාවය නැත්නම් අපිට විනිශ්චය කරන්න පුළුවන් හැකියාවේ හරි පැත්තට යොදමින් යොදමින් යොදමින් කල්යාණ මිත්‍රයන් ඇසුරු කරමින් කරමින් කරමින් සත්‍යත්මේ අහමින් අහමින් අහමින් වර්ධි කරමින් කරමින් කරමින් විතරක් කියොත් අපිට ඉස්සරහට මිච්ඡා සංකල්පය අඳුර ගන්න පුළුවන් වෙයි සම්මා සංකල්පය අඳුර ගන්න පුළුවන් වෙයි. ඒතර අපිට තේරෙනවා ඒක මේ අද කරන යහ ක්‍රියාවලින් තමයි ඉදිරිය අපිට තීන්දුව වෙන්නේ. ඒක ගොඩාක් ගැම්ප ගන්න වැඩක්, කස කැවෙන වැඩක්. ඒ නිසා අපි තේරුම් ගන්නවා නම් මේක සාමාන්‍ය කෙනේ අනාත්මික කියලා අපිට මේක ආගමකට කරන්න බෑ. අපිට මේක වශයෙන් පාත්තන්න බෑ. වශයෙන් පාත්තන්න බෑ කියලා භාවනාවක් අපි ඉන්නව නෙවෙයි. පවතරලා පින් කරනවා කියන වලක් කරනවා නෙවෙයි. මතේ කරලා කරලා කරලා දෘෂ්ටි සංකල්පනක සමාධිති සම්මා සංකප්ප දෙක පිළිපදව වගවීමකින් තොරව පැහැදිලි තීන්දුවක් යහපත් තීන්දුවක් ගන්න පුළුවන් වෙලක් තනවා. ඉතින් ඒක නිසා සර්වඥාන්සේ සඳහන් කරන්නේ අපි ඒක භයානකම දැනගෙන අපි දරුවන්ගේ දෙමාපියන්ගේ රටේ හොඳ යහපත පැත්තක තිබීදී තමන්ගේ සුරසිතියවත් තමන්ට සලකා ගන්න පුළුවන් ඥානයක් අපට නැහැ. එක සැරේ එක රැයින් එක බණකින් පහළ වෙන්නේ නැහැ. ඒක ලක්ෂ කෝටි වාරයක් කරලා කරලා කරලා කරලා ගැම්මෙන් තමයි මේක එන්නේ. ඉතින් අද තියෙන මේ ක්ෂණික ක්‍රම නිසා අපි හිතනවා මේ හරියට ගුරුවරයෙක් හම්බෙච්චාම හරියට කමටහන් හම්බෙච්චාම භාවනා කළා මේ එක රැයින් එක වාරුවෙ මේ වැඩි කරන්න පුළුවන්. එහෙම තාක්ෂණයක් අපිට වහකවල තිබ්බට සවචනාංශික කියන්නේ මේක ආශේවනය කරන්න ඕනේ, ඇසුර කරන්න ඕනේ, ඒකට භාවිත කරන්න ඕනේ, යොදවදා බලන්නේ බහුලීගත කරන්න. ආශේවේති භාවේති බහුලී කරෝති කරනකොට තමයි අපිට මේකේ යම් ප්‍රමාණයකට තමයි සුදුසුකම් බලා ගන්න පුළුවන්. ඒක නිසා මේ සංජයට එහෙම දෙයක් වුණාට අපි හිතනවා නම් කොහාට ඒ වුණාට අපි නන්නේ අපිට මේ සාරිපුත් මොග්ගල්ලාන වෙන්න ඉන්න දෙන්නේ නැහැ කියලා කිව්වොත් අනිවාර්යයෙන්ම බුදු අමුතුකාවට අපි යනවා කියලා එහෙම දේශයෙන් තීරු කරන්න ඕන එකක් නෙවෙයි. ඒක නිසා අපි අපිට ඉදිනදා භාවනාවේ හම්බෙන නිදර්ශනයක් අරගත්තොත් අපිට මේක විනාඩි දෙකක් යන ඉස්සෙල්ලා ඔප්පු කරලා බලන්න. උදාහරණයක් වශයෙන් කියනවා නම් අපි විශේෂණීය මුලේ කම් වෙලා අපිට කියනවා භාවනා කියන්නේ ප්‍රධානම දේ වර්තමාන හිත පැවැත්මයි. එහෙනම් අපි සිංහලෙන් කියන සත්‍ය කියලා නැත්තම් පාලිය කියන සත්‍ය කියලා සිංහල කියලා සීය කියනවා. නැත්නම් අප්‍රමාදී කියලා කියනවා. එළඹ සිටීම කියනවා. මේ එළඹ සිටීම චිත්තක්ෂණේ කිසිම අකුසලයක් නැහැ. 100%ක්ම පිළිසිතුයි. ඒක නිසා අද ඉඳලා පුළුවන් තරම් චිත්තක්ෂණේ වර්තමානව පවත්වාන්න සතිය පවත්වාන්න කියලා ඒ කියන එකලත් පිළිගත්තයි කියලා දැන් මෙතන ඉන්නකොට පිළිගත්ත කට්ටිය. ඊට පස්සේ ඒකට උපස්ථානයක් වශයෙන් අනුග්‍රහයක් වශයෙන් සීලයක් තියෙනවා. ඊකේ තතන සුදුත්තක් මෙතෙන්ටත් එනවා. ඇවිල්ලා හිතා ගන්නවා මම මේ කරපු ටිකක් තමයි. මගේ පාරමිතා පුරත් වෙන මගේ හිත වර්තමානයේ පවතිවා. ඉන්නේ ඉරියව්වේ පවතිවා. එතන ආනාපානි පවතිවා කියලා අපි මොනවා හරි සලකුණු ටිකක් දෙනවා. ඉන්නවනම් මෙන්න ලකුණු. වර්තමානයේ ඉන්නවනම් මම ඉන්නේ ඉරියව්වේ මම ඉන්නේ. වර්තමානයේ ඉන්නවනම් මම ඉන්නේ ආනාපාන. ඒ මොකක්ද මේ නැති. නැත්නම් ධක්මනී කියලා බලන්න ඉච්ඡන සාරයක් කියන්නේ අපේ හිත කොච්චර ඉක්මනට සත්වෝට පයින්නද කියන්නේ. වහින්ද අපේ හිත කොච්චර වේදනාවට දුන්නද කියන්නේ. බලන්න අපේ හිත කොච්චර ඉතිවිලට දුන්නද කියලා. අපික දන්න හොඳටම අසාරයි. ඉතින් ඒ කාරණා කාරණා හේතු ගන්නලා ඇත්තටම තමොත් අධිෂ්ඨාන කරලා තමන්න ශ්‍රද්ධාව තියෙන්නේ. තමගේ සීල තියෙන්නේ. තමයි සතිය තානි සත්‍ය දැනගෙන ඉඳී. මේ හිත භාවනා කරගෙන ඉන්නකොට සත්‍යකට පයින්නට පස්සේ හිතට හොඳට සලකලා බැලුවොත් මේ සත්‍යෙට පණින්න ඉතලා හිත කියලාද යන්නේ. ඒක නැත්තම් සුභ සිද්ධියටද යන්නේ. කවුද මේ ආනපන තිබුණ හිත සත්‍යෙට ඇතුළට ගන්න කියලා බැලුවොත් සංකල්ප වලින් කෙරලා කරන්නේ. අපේ සංකල්ප වලින් අපි මේ පැත්තට ඇදලා ඉවරයි. ගියාට පස්සේ අපිට දැනගන්න පුළුවන් තිබී තිබී යුතෝ තියෙන නමුත් ජීවිතේ වර්තමානයේ ඉරියව්වේ ආශ්වාස ප්‍රශ්වාසයේ මේ පැදලට කැහිද ගිහිල්ලා සද්දයකට ඊට පස්සේ අපි මේක නොදැන මේ මගේ හිත පිට ගියයි කියලා කනගාටු වෙනවා හරියට උරුම හිතලා සද්දෙට කියනවා. අවචනාච අපිට කියනවා සාරිපුත්‍ර සාන්ති අපිට කියනවා සත්‍යෙට යන්නේක තමයි අනාත්මය කියන්නේ. මොකද කලබල වෙන්න එපා. පශ්චාත්තාප වෙන්න එපා. තමයි සද්දෙට ගිය වෙලාවක ආනපනින් ඉඳ ඉන් කරගත්ත යෝගාවචරය. තාපික වීදියුවේ හිත පවත්තන්න විනිශ්චය කරගත්ත යෝගාවචරයටම වැටහෙනවා මටත් නොකිය. ඇදුරටත් නොකිය. මෙන්න හිත ගියා සද්දෙකට. ඊට පස්සේ දැන් තමයි දන්නවා නම් මගේ ගෝචර අධ්‍යත්ත අරමුණ තමයි ආනපානයි. නමුත් මං ඉන්නේ අගෝචර භූමියක අනාරක්ෂිත තැනක මට තාත්තටයි බුදුලේ නෙමෙයි මම ඉන්නේ පිටතනක. ඒක නිසා මම මෙතන පශ්චාත්තාප වෙන්න ඕනේ මම හිතලා කියනවා. සචේතනකෝ කියනවා. සවිඥානකෝ කියනවා. සසංකාරකෝ කියනවා. ඔය ගියේ අචේතනිකවයි අසංස්කාරිකවයි අවිඥානිකවයි කියලා තේරුම් ගන්න කොච්චර ධර්මයක් තියෙනවද? කොච්චර භාවනා කරලා තියෙනවද? කොච්චර කමනාසුත් වෙලා තියෙනවද? ඉතින් පිට ගියා. ගෝචර භූමියකට ගියා. මගේ ඉවිසගත තැන නෙවෙයි. නමුත් ඒක ගියේ මම කියලා නෙවෙයි. මම හිතලා නෙවෙයි. මගේ චේතනාවක් නෙවෙයි. ඒ චේතන කර්මයක් නැහැ. චේතනා මිකේ කම්මකට විතර කර්මයක් නැහැ. ගිය බව දැනගත්තම පශ්චාත්තාව නොවි ඉන්න කෙනාට යෝගාවතරය කියනවා. පශ්චාත්තාවයක් වුණොත් අසත්පුරුෂ. අසද්ධ. ඒකද කියන ආසාරේ ඒක නිසා සාරිපුත්‍ර ස්වාමීන් සඳහන් කරනවා පමාදේන කම්පතිති සති බලං. හිත පමාවට වැටිලා. නැත්නම් සාත්‍යකට ගිහිල්ලා. ඔය කම්ප නොවේ ඉන්න පුළුවන් ගතියක් බුදුහාමුදුර අපිට කියලා දෙනවා. සාරිපුත්‍ර ස්වාමීන් අපිට කියලා දෙනවා. කියන කම්ප නොවේ බලන්න ඔකට ඕනේ ආනපානෙ දැන් ඉන්නේ හැබැයි සාත්‍යක මේකට අනිවාර්යම කම්ප වේතු නෑ. කම්ප වෙන එක අසාරේ කම්ප නොවේ ඉන්න පුළුවන්කම සාරේ. ඒ නිසා ඒකට අසාරයටත් කියන පශ්චාත්තාපත් වෙලා හිත චිත්ත ප්‍රවෘත්තිය අකුසලයකට වැටිලා අපි ගත කරනකොට අපිට තේරෙනවා භාවනා කරනකොට විපස්සනා කරනකොට තියෙන අපිට ලැබෙන බරපත්‍රේ බලපත්‍රේ තමයි හිත පිට ගියාට හිතලා නෙවෙයි නා චේතනා බලක නෙවෙයි නා එතනදී කම්ප නොවි ඉන්න එක තමයි ධර්මසාරය කියන එයාට විතරයි නැවත ආරක්ෂක භූමියට හිත ගන්න තරම් කලකොල නැති හිතක් හම්බෙන්නේ. ඒකට එයාට පුළුවන් මම ඉන්නේ අනුතෝදායක තැනක තාත්තගේ බුදලි නෙවෙයි. මේ සාමාන්‍යයෙන් කලියුත් මොකක්ද? මේ අනුතෝදායක අසාරේ ඉඳලා නැවත සාරේට එන එකයි. මොකද එයා දන්නවා සාරේ කියන්නේ මම ගත්ත අරමුණ. ඉතින් ඉඳලා බැලුවොත් මේ අතාරේ තැන ඉඳලා සත්‍ය ඉඳලා ආනපාන ඉඳ ගන්න මොනම බාධාවක් කිසිම මානවයකට කවදාකවත් නැහැ. වැරදිච්ච තැන ඉඳලා ආපහු තැනට ගන්න මෙන්න මේක තමයි මානව අයිතිවාසිකම් කියන්නේ. මේක තමයි මානව සම්පත්තිය කියන්නේ. මේක තමයි උපේලා තියෙන කියන්නේ. ඊට ගියාට නොහිත නොමත ගියාට ඒක නැවත මගේ අරමුණට මගේ අත්තාත්තගේ බුදලේට මගේ ගෝච රජ්‍යත් භූමියට ගන්නද අසාරේ ඉඳලා සාරයට ගන්නද මට අඩුපාඩුවක් නැහැ උපකරණ අඩුපාඩුවක් නැහැ වෙන කිසිම ප්‍රශ්නයක් නැහැ අවිද්‍යාව කරන්නේ හිත යෑම පිළිබඳ පශ්චාත්තාප වීම නිසා මගේ හිත කලබල වෙනවා. කෙලස් පටන. ප්‍රවෘත්තිකට වැටෙනවා. චිත්ත ප්‍රවෘත්ති කෙලස් වෙනවා. ඒ වෙනුවට කලබල වෙලා මොනවක්වත් කරන්න දෙයක් නැහැ. කොලස් කොටිවත් අද්දා ගන්න බැරි වෙනවා. කලබල වෙන එක නිවේ කරන්න තියෙන්නේ. මම නැවත අරමුණට එන්න ඕනේ නම් යා අසාරේ ඉඳලා සාරේට එන්න පාර යන්න පුළුවන්. අන්න හිතේ විතරයි. ලොකෝ වෙලාවක මම සාරේට ආවා. ඒක මූල කර්මස්ථානට ආවා. මේක තමයි අපේ මානව ජීවිතයේ පෞක්ෂත්ව වර්ධනය කියන්නේ. වර්ධින්න නැති එක නෙවෙයි. වැරදුනාට පස්සේ පාට දාගන්න. ඒක නිසා සත්‍ය උපජ්ජති කෝධං රතං භත්තං ධාරි. තමං සාරති භූමි රශ්මික රාවෝ රශ්මික ගාවිතරෝ ජනාහ කියලා පුදුජනාන්ති සඳහන් කරනවා. ආරක යනකොට රස අසරදයක් ආරතිකේ යනකොට ඒක දැන් පිටපොට පයින් හදනවා ලෙස්සක්. නැත්නම් පාරේ පිට යන්න හදනවා. නැත්නම් භන්ත ප්‍රහාන්ත රතයක් වඩපත් වෙනවා. දැන් මේ අසාර්ථක රතාචාර කරේ නම් එයා වාහනේ කරුණාට පස්සේ අඬා හො ගන්නවා. නමුත් මේ රතාචාර කරේ පුදුජාන ස්කෝපිස්ල කළා තියෙනවා නම් එයා දන්න හැම දහකටයක් දානවා ආරෙන් පෙරෙන්නේ නැතිනේ. මගේ රතේ දැන් අස්විලි කාලේ රතේ හරි බ්‍රේක් හරි ක්ලච් හරි අහන්නේ මේක ඇදලා යනවා ඉවිලාදී සාමාන්‍ය අද කාලේ ඩ්‍රයිවර් කෙනෙකුට කියන කඩ කඩ බ්‍රේක් කරන්න දෙන නැත්තම් අදින්න ගත්තොත් මඩ ගොඩ හරි චිත පාරක හරි හයියෙන් බ්‍රේක් කරුවා රතේ සම්පූර්ණ කරබන කඩ කඩ බ්‍රේක් කරන්නේ කාටද පුළුවන් වෙන්නේ උගන්නන්න මේ වගේ තදබල කලබලයක් වෙච්චිලා කඩ කඩ බ්‍රේක් ගන්න ආටෝකත් ඒකයේ ඒ જાති දක්ෂතාවයේ තියෙන විනයන විතරක් ඒ විලාය වෘතු වෙන්න ඕනේ. තදපර බ්‍රේක් එකකුත් රතේ කරගෙන හිටින්න. බ්‍රේක් යවෙ නැත්නම් ඇදලා යන පාරෙන් පෙරෙන. ඉතින් පුත්‍ර ජානන්ත අපට උගන්වනවා සත්‍යය උපජ්ජති කෝදා. අපිට සත්‍යයක් කියලා කෝදයක් ආවා. දැන් මේ මේ මොකද හදන්නට භාවනා කරන්නේ. කවුරු හරි සත්‍යයක් කරා. ඕන්න මගේ හිත සත්‍යෙට කියන්නේ. සත්‍යෙට කියේ එක නෙමෙයි ප්‍රශ්නේ. සත්‍යෙට යෑම නිසා අනිවාර්යයෙන්ම ද්වේෂයක් හටගන්නවා. කෝපයක් හටගන්නවා. ඒකෝට තමයි දැනගන්න ඕනේ මගේ වාහනේ ප්‍රාර්ථනාවක් කියන්නේ. කොහේ ඇයිද විශ්වාස නැහැ. කෝපේ දිගේ ඇදලා යනවා. දැන් මට එකම දේ කරන්න තියෙන්නේ මට ක්‍රෝධයක් හරගෙන තියෙනවා. ඒ නිසා මගේ රතේ දැන් අහන්න නැතුව යනවා. වහාම රතේ පාණය කරතර ගන්න ඕනේ නැත්නම් පාරේ පිටපයින්. නැත්නම් ක්‍රෝධ ද්වේෂ අනුසීති කියනවා. කියලා මේක නතර කරන්න නම් තමන් ඉදිරිපත් වෙච්ච දේ නෙවෙයි බාහිරින් ආපු ඇතුළට ආපු දේ නෙවෙයි සත්‍ය නෙවෙයි ප්‍රශ්නේ ඇතුළෙන් සත්‍ය දිහාට වෙච්ච කෝදයයි ප්‍රශ්නේ ඒක මගේ සම්මා මගේ සංකල්පකට ගන්න අපේ ඊතන පිටින් ආපු සත්‍ය මට කෝදයක් කියලා දුන්නා කියලා සර්වඥාති කියනවා ඒ සත්‍යෙදි මම කරන ප්‍රතික්‍රියාව තමයි කෝදේ උලෝකම තියෙනවා සත්‍යාවට කෝදම කරින්ද යාට මේ යෝගාවචරය කියන්නේ එයා ප්‍රහාන්තර රජයක් නතර කරන්න ගන්න කියනවා. එයා සත්‍ය දොස් කියන්නේ යන්නේ. එයා කියනවා සත්‍ය තමයි පරීක්ෂා කරන්නේ. සත්‍ය ආවට ද්වේෂ කරන්නට වෙයි. ද්වේෂ කරන්නේ නැතුව ඉන්නවා කියන එක ලෝකයා හිතන්න ඕන කරනවා. ලෝකයා හිතන්නේ බය අඩුකමක් කියලා. ලෝකයා හිතන්නේ ගැහුවක් ගන්න ඕනේ. බැන්නොත් බනින්න ඕනේ කියලා. නමුත් ඒක නෙමෙයි සර්වඥාන්සේ උගන්වන්නේ රතම් පන්තම ධාරේ. ප්‍රහාන්ත රතයක් නතර කර ගන්නවා වගේ. ක්‍රෝධයත් එක්ක හෝ සද්දෙත් එක්ක ගැටෙන්න යන්න එපා. ඇතිවිච්ච ක්‍රෝධය තමයි විහිං ඇති කරපු එක. සද්ද පිටින් ඇතුළට ආපු එකක්. මෙන්න මේ දෙක වෙන් කරගන්න බැරි නම් කාට හරි යාට ආශ්‍රව ප්‍රසාර දෙක වෙන් කරගන්න බෑ කියන අහන්න දෙයක් නෑ. ආශ්‍රව කියන්නේ ඇතුළට එන හුස්ම. ප්‍රසාරය කියන්නේ පිට වෙන හුස්ම. මේ දෙක වෙන් කරගන්න බැරි කෙනාට අම පුළුවන් වෙයිද සද්දේ සද්ද තරංගයක් වශයෙන් ඇවිල්ලා කම්පිතේ වෙනවා. ඇතුලෙන් මට ද්වේෂයක් ආවා. මේ ඇතුලේ ද්වේෂයයි මම කියන්නේ. ඉතින් ආපු සත්‍යන බුදුහාමර වගේ කියන්න කියන්නේ නැහැ, වගේ වෙන්නේ නැහැ, ඒක කෙලෙසුත් නැහැ. ඒක නිසා සත්‍ය ආවට ද්වේෂ කරන්නේ නැතුව හෝ ඇති වෙන ද්වේෂයේ ද්වේෂේ මං ඉතුව මගේ දරුවෙක්. මම ප්‍රසුද්ධ කරපු දෙයක්. එතනයි කෙලෙස් තියෙන්නේ කියලා කවුරු හරි ශික්ෂණය කරනවා කියන විපස්සනා ශික්ෂා කියලා. එහෙම නැත්නම් කියන්නේ අසුචා කියලා. ඉතින් ඒක ලෝකයා හිතන්නේ නෝන්ජල්කමක් කියලා. ඒ නිසා යෝගාවචරය අඤ්ඤෝ මේ අපපෝ කරණියෝති අපින්නම් පච්චවේ කියලා. මේ ලෝකයා වගේන සත්‍යෙට කිපෙන එක නෙමෙයි මට කරන්න තියෙන්නේ. බුදුහාමුදුර අපිට දීලා තියෙන වරපත්‍රය අනුව සෝණ සත්‍යෙට කෝද නොකර ඉන්නවා. ආන්නේ වගේ අරමුණේ පිට ගිය වෙලාවක යෝගාවචරය මේ සාරය මේ අසාරය කියන දෙක දැනගෙන මේ ශාලා සාර පිළිබඳ යුක්ති පස්න ගන්න යන්න එපා. නඩු අරන් යන්න එපා. කරුණා කළා ගෙනලා Taman නැවත තමන්ගේ ආරක්ෂක භූමියේ තාත්තගේ ගෝචර භූමියේ තාත්තගේ බුදලේ නැත්තම් ගෝචර අධ්‍යාත්මයේ හිත තබා ගැනීම ක්‍රියාවලිය දන්නවද නැහැ. චිත්තක්ෂණේ මේ සාරේ සාතාරේ දෙක අතර රණ්ඩුවක් තියෙනවා. තම චිත්තක්ෂණයකදීම ගෝචර අධ්‍යාත්ම භූමියේ සාරේ ඉතින් එපිට ගිය ගමන් පිට ආරමුණ නැන්නේ අසාරේ කියන්නේ පිට ආරමුණට වෙන ඇති වෙන මනාපමනාප දෙක තමයි අසාරේ කියන්නේ ඒ නිසා තමන්ගේ හිත කොයි වෙලාවක හෝ පාරෙන් පිට පැන්න වෙලාවක ආරමුණෙන් පිට පැන්න වෙලාවක ඉන්දියාවෙන් පිට පැන්න වෙලාවක තමන්ට දැනගන්න පුළුවන් මේ දැන් හැප්පිච්ච ආරමුණ නිසා මට මේක මනාපේ මේක අමනාපේ කියලා අහල වුණයි කියලා දැනගන්න පුළුවන් නම් ඒ යෝගාචරය නිවන් නොදැක්කට නිවන් දැක්කා වගේ මේ තරමටම වෙනසක් ඇති කරනවා. අපි මෙතෙක් කල් කෙරුවේ සුණකාව ලෝකනේ දැන් සීහාව ලෝකනේ කරන්නේ. බුදුජානනාථේ ඒකට උපමාවක් දෙනවා ඒක ටිකක් හිතවා දෙන එකක්. අපි මල්ලෙකුට ගලක් ඇහුවොත් මල්ල ගල විදිහේ පිටිපස්සෙන් ගිහලා ගල හපනවා. ඒක තමයි මල්ල කියන්නේ. සිංහයාට ගලක් ඇහුවොත් සිංහයා හිමීර බලන ගල ආවේ කොහෙද? ඒකල ගල ගහන්නේ කමක්. මල්ල වගේ ගල හපා කණ්ඩ යන්නේ ගල ගහන්නේ කමරන්නේ. නිසා බුදුජානක කියන අපිට සත්‍යයක් ආවට පස්සේ වේදනාවක් ආවට පස්සේ ඒන සංසිද්ධියේ ද්වේෂයේ නෙවෙයිද කියලා බලන්න ගලේ ද්වේෂය නෑ. ගල කෙරෙහි අපේ හිතේ ඇති වෙන ද්වේෂය දැකලා ඒ මුලට හිත හරවන්න පුළුවන් නම් ඒකට සීහාවලෝකණය සිංහ බලන ක්‍රම නැත්නම් අග්‍රණී නිර්දේශ කියන්නේ. කටකොද්ද ඥානන්ද සාති කියනවා ගලක් ගලක හැප්පුණාට අ르ගලයක් නෑ. හැබැයි ගල මගේ හැප්පුණොත් මට අ르ගලයක් තියෙනවා. ගලක් ගලේ කැපුණාට කිසිම අරගලයක් නැහැ. මොකද එක්කෙනෙක්වත් මම කියා ගන්නෙත් නැහැ, මර කියා ගන්නෙත් නැහැ. නමුත් මගේ හැප්පුණත් මොකක් හරි එකක් මම අරගල කරනවා. ඒ අරගලේ තමයි කෙලෙසි තියෙන්නේ. ඒක නිසා අපි මේ සාරිතාම් දුරට හරි සංජීත හරි බුදුහාමරණට හේතු කරන්න ගියාට සාරය අසාරය දෙක ඒ සංකල්ප තමන්ගේ මිච්ඡා සංකල්පන් වුණා අපේ හිත දුවන්නේ අනිවාර්යයෙන්ම අපිට අහේනි කර දෙයි තමයි අපි තීන්දුව කරන්නේ. කවදද අපිට පුළුවන් වෙන්නේ මිච්ඡා සංකප්ප කියලා කියන්නේ කාම සංකප්ප, ව්‍යාපාද සංකප්ප, අහිංසා, හිංසා සංකප්ප. සම්මා සංකප්ප කියලා කියන්නේ නික්කම් සංකප්ප, ව්‍යාපාද සංකප්පය. අ කාම නික්ඛම්ම අවිද්‍යාව අවිජ්ජාව එහෙම නැත්නම් මෛත්‍රී සංකල්ප. ඉතින් අපේ හිතේ මේ ස්විච් එක මාරු වෙනකම් මේ දේවල් බදා ගන්න කාම සංකල්ප තියෙන තාක්කල් නික්කම සංකල්පයක් එන්නේ. ඒක නිසා අපි දිනදා ජීවිතේ කටයුතු කරනකොට දේවල් රැස් කරන පැත්ත කියලා කියන්නේ දේවල් වල හට ගන්න පැත්ත විතර දකින්න හරි ආසාවෙන් දේවල් රැස් කරනවා. ඕනම දෙයක සංස්කාරක හට ගන්න පැත්ත විතරක් දකින්න මනුස්සයව රැස් කරන ගතියට එනවා. ඒක ගෙවෙන පැත්ත බලන මනුස්සය අතහැරලා. එනිසා අපි නිතරම කැමති බර්ත්ඩේ පාටිස් වලට. අන්න ගවලට කැමති වෙනවා. බර්ත්ඩේ පාටි එකට උත්සව දානවා, උත්සව කරනවා, මරණ වේලාවට ආමංගල්‍ය කියලා අයින් කරනවා. මේ කවදාද අපිට පුළුවන් වෙන්නේ තුනක් නැරලා. උපත්තියේ සතුට වෙනවා කියලා කියන්නේ මරණය ගැන සතුට තමයි. ඉතින් හැම කෙනාම මැරෙනවා. ඒ නිසා අපි එකට සතුට වෙනවා, එකට කනගාටු වෙනවා. කියන්නේ එකම සංසිද්ධියේ හට ගන්නවට කැමති වෙනවා, මැරෙනවා කැමති වෙනවා නම් ඒ කියන්නේ අපි තාම මිත්‍යා සංකල්පයකට පොහොර දාන්නේ. එහෙම නැත්නම් කාම සංකල්පයේ පොහොර දානවා අපි දෙක්කම සංකල්පය තාම දැනගෙන නැහැ. ඉතින් මේ සමාජය අපිට පුදුමන ජීවත් වෙන්න නැත්නම් අපේ සමාජයේ බලාපොරොත්තු වෙන්න මරණයේදී සහ උත්පත්තියේදී දෙකම සමහිත තියෙන කෙනෙක්. සාදාකරන. විශේෂයෙන්ම අපේ කියා ගන්න කට්ටිය උත්පත්තියට විසතුට වෙනවා මරණ සංකාරය. හතුරගේ උත්පත්තියට කනගාය සතුට වෙනවා කනගාට වෙනවා මරණය කරන්නේ. ඉතින් මෙන්න මේ දෙක අතර වෙනසක් නැති මට්ටමට යන්න අපිට අඩු ගන්න භාවනා කරන්න බැයිද පුළුවන්ද කියලා බැලුවොත් ඒ ටික තවත් ඒ ටිකටත් අර සංකල්ප අපේ හිතේ වැඩ කරනවා. ඒක නිසා අපි ආනාපාන උප්පත්තියට කැමති සත්‍ය උප්පත්තියට කරනවා. නමුත් අපි හිතන්න භාවනා පුරුදු කරලා පුරුදු කරලා ආනාපාන උස්ම ගෙවෙන තැන බලන්න ඉගෙන ගත්තා. ආස්වාස උස්ම ගෙවෙන. ප්‍රස්වාස උස්ම ගෙවෙන. කොයි වෙලාවකරි සත්‍යෙන් ඇති වෙච්ච ද්වේෂය ගෙවෙන තැන බලන්න ඉගෙන ගත්තොත් සම්පූර්ණ පුද්ගලයාස් අපි මෙතෙක් කල් බැලුවේ හට ගන්න බෑ. කිවෙන පැත්ත බලන්න පටන් අරගත්තොත් ඒකල රැස් කරනවා වෙනුවට තේරුම් ගන්න අපිව රැස් කරන හැමදේම දවසක අපිට දුක දීලා ඉන්නේ. ඉතින් ඒක නිසා සර්වඥාන්සක දොස් කිව්වා. මොකට හිටපු ඇත්තෝ උච්චීතවාදී නාස්තිකවාදී එහෙම නැත්නම් රසාඳුන නැති කෙනෙක් සාහිත්‍ය දන්නේ නැති කෙනෙක් කියලා. ඒ සර්වඥාන්සකව රස අඳුනනවා කියලා රැස් කරලා ලාභ වෙනවා නම් හොඳ නම් කරගන්න. මට කියන්න තියෙන්නේ මෙච්චරයි. දෙයක හට ගන්න බලන්න රුචිය කරන රැස් කරන පැත්තට යනවා. දෙයක් හට ගන්න හැමදේම ගෙවෙනවා කියන බලන එක නා රැස්වීමක් වෙන්නේ. ඒකකොට යාගේ නික්කම් සංකප්පේ ඉඳ පටන් ගන්නවා කාම සංකල්පය යනවා. ඉතින් අපිට පැය කීයක් භාවනා කරන්න වෙද, රිට්‍රීට් කීයක් කරන්න වෙද, සංසාර කීයක් ගත කරන්න වෙයිද? මේ හට ගන්න පැත්තයි රැස් කරන පැත්තයි වෙනුවට මේ හට ගන්න හැමදේම නැති වෙනවා. ඒවත් දීම කරන්න කියලා කියන්නේ. අපි මේ වගේ දේවල් ගෙදරකට පැහැින්නවත් කැමති නෑ මේ මුස්පීතු දේවල්. පොඩි උන්ට අහන්නවත් දෙන්න කැමති නෑ. මොකද ඒ තරම්ම හදන්නේ හැම වෙලාවෙම රස කරන්නයි මුළු පැත්ත බලන්නයි විතරයි. ඉතින් මේ වෙනස ඇතිුනේ නැත්තම් සංජය කරපැරීම තමයි අපි කරන්නේ සාරේ පිටි අසාරේ. ඉස්සරහට ගන්න. ඒ වගේම අව්‍යාපාදේ ද්වේෂයේ ගත්තොත් දන්නවා මේක කිව්වොත් මම පිළිබඳව ඔයගොල්ලෝ ගොඩක් අමතරින් හිතාවි. අද ලෝකෙ තියෙන සෑම ලෞකික දැනුමක්ම ද්වේෂයෙන් හටගත් එකක්. අද තියෙන භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, ජීව විද්‍යාව, ඉතිහාස භූගෝල ඔක්කොම වර්තමානයේ සැප නැති නිසා සැප ලබා ගැනීමට කරගන්න දෙයක්. කොයි වෙලාවකදී වර්තමාන සැප නම් මොකටද අපිට අලුත් විද්‍යාව? මොකටද අපිට නව නිර්මාණ? මොකටද අපිට අලුත් පරිශ්‍රම? ඒ නිසා වර්තමානට වෛර කිරීම තමයි මේ විද්‍යාවේ පතන. සතියට වෛර කරන කෙනා එලෙබසිටි මොහොතට වෛර කරන එක නව නිෂ්පාදන වෙනවා. එතකොට ලැබෙන හැම දෙයක්ම වෙන්නේ වර්තමානයේ හිත පැත්තකට දාලා. ඒ නිසා සර්වඥාසේ දේශනා කරන මේ ලෞකික ඥාන එහෙම නැත්නම් කියනවා ඒකට ලෝකීය ඥාන එක දෙයයි වඩන්නේ සුසාන බුදු විතරයි. ලෝක වට්ටකෝ සුසාන වට්ටකෝ. අපි ඉගෙන ගන්න හැම දැනුමකින්ම අවසාන වෙන්නේ සුසාන කුඩු වැඩි වෙන එක විතරයි. වර්තමානයේ නිල දෙන්නේ නැහැ. ඒ නිසා අද තියෙන හැම ඥානයක්ම මිච්ඡා සංකප්ප ගෝචරා. අපි ওই ගෙවෙයිද කවුරුහරි දන්නවනම් පොඩ්ඩක් ඔයලා බලන්න. මේ නව තාක්ෂණයට හේතු වෙච්චි එකම විද්‍යාඥයෙක්ව සම්මා දෘෂ්ටික ඉඳලා තියෙනවා. 60%ක්ම දෙයයන්ාංශ විරුද්ධ කරනවා. විශ්වාස කරනවා. 140 කිසිම ආගමක් නැහැ. එහෙම නැත්නම් කවදාකවත් විද්‍යාත්මක චින්තනයේ නීති යන්නේ නැහැ. විද්‍යාත්මක චින්තනය කියලා කියන්නේ වර්තමාන කරන වෛරය. සර්වඥාන්සේ ඊට පස්සේ බලන්න අනිකතරවලා ඒ නිබුද්ධෝපාද කාලික ලැබෙන තියෙන manussත්ත්ව භාවය මේ ක්ෂණ සම්පත්‍ය කියන්නේ වර්තමාන උපරිම සැප තියෙන්නේ. තවත් මොනවද පරිශන කරලා තව මොනවද මේ පේටන්ට් රෙකෝඩ් කරගෙන මම මමයි මේක හොයාගත්තේ මේක මගේ බුදලේ කියාගන්න මොනවද මේ කවුරු හරි දන්නවද නැහැ මේ පුංචි පුංචි දේවල් හොයාගත්ත හැම එකකටම රොයලිටි එකක් තියෙනවා නැත්නම් පේටන්ට් රෙකෝඩ් කරගන්න මුළු ත්‍රිපිටකයේ දේශනා කරපු බුදුජානකගේ ත්‍රිපිටකයේ යදින හිමිකම් ඇවිදි නැහැ නිකන් දෙන්න මෙච්චර දැනුම් සම්භාරයක් තියෙන ලෝකෙ තියෙන හොඳම පොත අනික හැමතිම ලියන උපුටා ගැනීම තහනම් නිකන් ඇවිල්ලා ඉලෙක්ට්‍රෝන ක්‍රමයට උගත්තොත් නඩු දානවා මේක මොකක්ද ඒ තුප්පයි හැම දෙයක්ම අර වගේ නීති වලට යටගත්තා උන්දරාශ ඔක්කොම නීති මොකද අපි මේ ලබල තියෙන වර්තමාන මොහොත තරම් වටින සාරයක් වෙන ඇත්තේ නැහැ ඒ තියෙන්නේ අපි අසාරය හොයන්න සතිය පවත්වන්නත් බැරි තරම් අපේ හිත කටයුතු කරනකොට අපිට තියෙන ගියාට කන්නේ නැවතත් කියලා වර්තමාන කියන්නේ ඒකට තේරෙන්නේ වර්තමානයේ ඉන්න හිත කොච්චර ද්වේෂ කරනවද. ඔක්කොඩම පොදු චෝදනාවක් කරත හැකි අපි සංසාරේ පුරාවට කරලා තියෙන්නේ වර්තමාන මොහොතේ ද්වේෂ කිරීම. ඉෂා දැනුණක් ගැන තිබ්බොත් ලාහට ගෙම්බෙකුතු කේ රෝගෙත් කියන්නේ ඉසලා ඉඳපයි. ඒ තරම වර්තමාන ද්වේෂ. ඉතින් අපි තමයි මෛත්‍රී කරනවා නැත්නම් ද්වේෂ සංකල්පය අයින් කළා මෛත්‍රී සංකල්පය ගන්නවා නම් චිත්තක්ෂණයක් මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා කියන එක විතර ලෝකෙට වෙන මොනම මෛත්‍රියක් නැහැ. තමකට තමකට කරගත්තේ ලොකු මෛත්‍රිය තමයි මම මෙතන ඉන්නවා මම ඉන්න බව දන්න. මම ආශ්වාස කරනවා මම ආශ්වාස කරනවා දන්න. ඒ විදිහ වෙන මෛත්‍රියක් නැහැ. මොකද ඒ චිත්තක්ෂණය කෙලස් නැහැ. මෙතෙක් කළා කරගෙන ආපු කෙලස් වල කියනවා මෝහ පටල. අපි අන්ධ කරන මෝහ පටල කියනවා. මේ මෝහ පටල එක චිත්තක්ෂණේ මුළු සංසාර පුරාට කරපු කෙලස් කපන. ඒ තරම්ම සතිය කියන්නේ බලවත් දෙයක්. සර්වඥයන් සඳහන් කරලා තියෙනවා. ඒක ඍජු කරගත්තොත් හිමාල පර්වතේ උනත් බලන්න. අපි මුළු සංසාර පුරාට කරපු හැමම අකුසල මෝහ පටල සති චිත්තක්ෂණේ ඒ චිත්තක්ෂණය කපනවා. ඒක නිසා බණ කියනකොට මම කියනවා උපන්දාජිත කරපු පව් නැත වරක් වැන්දොත් කැලණියේ කියලා අපි අර්ථ කවියක් කියලා. දැන් කියන්නේ උපන්දාජිත කරපු පව් නැත සතිය දීත් පිටු වේක්ෂණේ. කිසි කෙනෙක් දන්නේ මේක මේ මේ සති චිත්තක්ෂණයේ කිසිම පාපයක් නැහැ. අපිට ඕන පිං. ඉතින් පිං රත් කර කර යනවා. මේ පාපේ නැති තැන අගය කරන්න. ඒ නිසා අපි සාරේ තිබියදී මේ තාත්තගේ බුදලි තිබියදී ධර්ම ආරක්ෂාව තිබියදී කතරගම දෙවියන් පිටපස්සේ යනවා ආරයක පඳුල් වෙනවා අතන වේන බලනවා දඟලනවා මේ සත්‍ය ආරක්ෂාව පම් අමතක කරන්න ඕනේ වගේ මොඩයක් මේ සාරේ තියෙන සතිය අමතක කළ යුතුමයි ලාභකමකට යනවා. ඒකට දෙවැන්නේකට දොස් කියනවා. සතරොන් දෙයක කිසි දෝෂයක් නැහැ. පේන කියන මිනිස්සු පාරවල් ලයින් අටවන හිටියට මම පේන කියනවා කේන්දර වලෝ මේ මිනිස්සු කිසිම දෝෂයක් නැහැ. යන අපි ළඟ තමයි දෝතු. ඒ කේන්දරේ හොඳ නම් කේන්දරේ බල දුන්නේ අපි කේන්දර බල බල මොකද උච්චකම දක්ෂකමක් තියෙනවා නම් ඒ අල්ල බලා සාත්‍ර කියන්නේ මොකක්ද? කියන්නේ කොහොමද මම ඒකට කියන්නම්. පච්චි අයියා හිටිය ලොකෝ පච්චි කියලා කියන්නේ. ජාපති රසාවට ගියාම අම්මයි උදර ගමි ගෑන විතර නෙයි කොහොම කලේලා එනවා තාත්තට කියන්නේ. එළිමින කොට එන්නේ. 10ට විතර එන්නේ. කොහොම කලේ කියන එක දැකලා තියෙනවද මන් දන්නේ නැහැ. මේක කොල්ලෝලා අමුතු සබ්දයක් දාගෙන කිල් කලයක් කොමියුටි ආගෙන පච්ච වඩා හැඳගෙන ඉතින් ලොකෝ පච්චි දානවා. ඉන්නකොට ගෙදර ගෑන විතරයි ඉන්නේ. ත්‍යාගේ ආසයි ගෑන. අම්මා දෙලා පේනවා. මිනිහා ඉන්නකොට කරන්නත් බැරි නිසා කොහොම කලේ ඉන්නේ මේ වෙලාව. ඊට මේ වගේ මේ වගේ කියලා කතා කරලා මොකද? ආ මෙහෙමයි නිල මේ මේ අපිට පේන කියන්නේ. ඊට පස්සේ ගොඩක් අත දීලා කියපන්. ඉතින් මේ වගේ පේන කිව්වොත් මම හරියට නැහැ. උඹ යතේ මම උඹට පේනයක් කියන්නේ. අර වතු දුන්නොත් හොඳට කුලක් කියලා පාරක් ඇහුවොත් චිස් කරා. වාගල පිටවස මේක අපිට ඉඳපා. අපිට තේර කියන්න පුළුවන් නම් පැත්තකලා හිටවා මේ ගෑන විතර කෙතන ඉන්නලා රත්යද ගන්න. වහුත කුලත් කියලා බාර ගැහුවා. එච්චරයි හොඳලාද? අපිට ඒ වාගේ මේ වර්තමාන මොහොතේ තියෙන මේ තෙද වර්තමාන මොහොතේ තියෙන පිළිච්ඡ ගතිය වර්තමාන මොහොතේ මේ සම්පත්‍ති කරගතිය දන්නේ නැතුව අපි මේ নানা ආකාර දේවල් හොයනකොට ඒව හම් වෙනවා කියන්නේ ඒකාන්තයෙන් අසත්‍යමයි. ඒක නිසා සර්වඥාන් වහන්සේ මේ සංජේයට කිව්වට අසාරී සාරම කිනුවා. අසාරේ අද සාරයක් කියලා හිතනවා. සාරේ චාසාර දස්සන. සාරේ අසාරයක් කියලා හිතනවා. ඒ මොකක්වත් නිසා නෙමෙයි අපේ විචා සංකල්ප නිසා. අපිට ඕන වෙච්ච ගමන් ඒක හරි පාරේ දාන්න බෑ. ගොඩාක් කල් වැඩ කරන්න ඕනේ. මේ හොඳදී හොයන්න එපා. හොඳ නරක මොකුත් නැති වර්තමාන මොහොත පුරුදු කරා. ඒක කොච්චර අමාරුද කියලා බලන්න. ඒකට අපි කොච්චර හිතට ද්වේෂ කරනවද කියලා බලන්න. ඊට පස්සේ මාරයට ඉඩ දෙන්න එපා. අදිෂ්ඨාන කරගන්න මම පරියන්කේ ඉන්න වෙලාවට මට ඊයේ උස්ම දෙකයි බලන්න මම තුනක් ගන්න. ආයෙ පිට ආයෙ අරගෙන බලන්න ආයෙ උස්ම තුනක් ගන්න. කොහොම කරගෙන කරගෙන යනකොට මේ බොහොමත් දෙමීට. හරියට අපි දෙකේ තුනේ පන්තික දෙකේ චක්‍රය ඉගෙන ගත්තා තුනේ චක්‍රය ඉගෙන ගත්තා හතර චක්‍රය ඉගෙන ගත්තා වගේ දවසින් දවසට දවසින් දවසට මේ හුස්ම දෙකක් බලන එකට වැඩිය තුනක් බලන එක සාර්ථක තුනක් බලන්න වැඩිය හතරක් බලන්න පුළුවන් නම් සාර්ථක ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න පුළුවන් බව දන්නවනම් සාර්ථක සක්මන් කරනකොට එක දිගට පියවර තුන හතරක් කරන්න පුළුවන් නම් සාර්ථක පිටින් එන කරදර ගැන ඉච්චරම කලබල වෙන්න එපා ඒ කලබල තියෙද්දි මේ සාරේ වඩා ගන්න පුළුවන් ආනපනින් පුළුවන් වෙලාව. ඉඳගෙන ඉන්න පුළුවන් වෙලාව. ඇවිදින බව දැනගන්න පුළුවන් වෙලාව. මම දක්ව පියවර කියන්න පුළුවන් වෙලාවේ දසම ස්ථානයේ හරි වෙනසක් සිද්ධ වෙනවා නම් කරන කරන හැම කෙනාගේම චිත්ත සංකාර වැඩෙන අතර සාසනෙ වෙන්නේ. සමස්ත සාසනෙ වැඩෙනවා. ඒකෝට අපිට විහිළු කර තියෙන වෙලාවක්. අපිට පින්කම් කරන අපදි වියන්ට ඕනකමක් වෙන්නේ. අපිට පින්කම් කරන්න අට පින්කර සම්බන්ධ කරගන්න ඕනකමක් වෙන්නේ. අපිට පින්කම් කරන්න වෙන මිනිහෙක් කවුරක්වත් ඕනේ ඇවිදිනකොට මහ පොළොවත් එක්ක ඇවිදින බව ගන්න. ඉඳගෙන ඉන්නකොට මහ පොළොවත් එක්ක හැප්පෙනකොට ඉඳගෙන ඉන්න බව ගන්න. මෙන්න මේක වැඩි කරනවා නම් ටික ටික ටික ටික වැඩි කරනවා නම් ඒ වැඩි කරන හැම චිත්තක්ෂණයකම නැත්නම් අතිමත් හැම චිත්තක්ෂණයකම ඕනම කෙනෙකුට ඉස්සලා තමයි තමයි දන්නේ මගේ සත්‍ය වැඩි. කිසිම කෙනෙක් දෙවන්නේක් නැහැ සාතිකයක් දෙන්නේ. උදේ පන්සිංශ කියන කවදා හරි ගණන් කාලා හෝ ධර්ම සාකච්ඡා කළා හෝ මොනම ක්‍රමයකින් ධර්මයේ සත්‍ය තමයි අපේ මේ සාරේ වඩන්න තියෙන යොගුව. සමාන්තර දැන් සත්‍ය තියෙනවා. මන්ත්‍ර සත්‍ය වැඩෙනවා කියලා කිසිම දෙවන්නේකින් සාධකයක් අවශ්‍ය වෙන්නේ නැහැ තමන්නම තේරෙනවා. මේ පහන් දැල්ල වැණෙන්නේ නැතුවපත් වෙනවා. එහාට මට වැණෙන්නේ නැතුවපත් මොකද වැණෙන්නේ දැන් අපි දැකලා තියෙනවා. මෙන්න මේක දිනු කරන්නේ මේ සාරය සතිය මේ වර්තමානයේ ඉන්න පිසුදු කොහොමද මේ අප්‍රමාදිය කන්න අඩු කියලා බලන්න අවිද්‍යාවයි තෘෂ්ණාවයි දෙක තියෙනවා අවිද්‍යාව කියන්නේ මේක සාරේ බව දන්නේ නැතිකම කියනවා ඒ වෙනුවට තෘෂ්ණාවක් තියෙනවා අනේ මට මේ කොට වෙනකොට වෙන කොටයක් තිබුණා සතිය පිහිටා මේකේ වෙනුවට වෙන කයක් තිබුණා සතිය පිහිටා මේ ආමුදුර වෙනුවට වෙන ආමුදුර කෙනෙක් හම්බුනනම් සතිය පිටයි. අරවත් ගෞතම දරුවචනාංශ වෙන මෛත්‍රී දරුවචනාංශ ආපොත් මේ දෙවිය සතිය පිටයි කියලා. පල්ලා කතා ටික අහනකොට මිච්ඡර අසන්න මේ දරුවචනාංශේ ධර්ම දේශනා කරලා තියෙද්දී අපි මේ තලගොයක් අබරගොයක් අබරගොයක් තලගොයක් කරගන්න හදන හැටි බලනකොට තමන්ගේ භාවිකයා හොඳට පේන්න පටන් ගන්නවා. හැබැයි එකක් මම කියනවා යම් වෙලාවකට ඒ ශාසන සම්පත්තිය හැදිලා තේරෙන්න පටන් ගන්නවා. මට ඊගා චිත්තක්ෂණේ සතුටක් වෙන්න මොනම දෙයක් කරන්නවට පාරමිතා පිළිලා තියෙන්නේ මට කරා තියෙන ඒක සංකල්පෙට දාගෙන කරන එක විතරයි කියලා. තව කෙනෙක් ඉන්නවනම් Taman ළඟම නෑ නෑ ඒක කියලා හරියන්නේ නෑ. දඹදිව යන්න ඕනේ. එතන මුතුඥානති ලංකාවේ උදුනයි කියන්නේ කියලා කින්දා කියන ඒ කිසි කෙනෙක් එක ගැටෙන්න යන්නේ. කිසි කෙනෙක් හදන්න යන්න එපා. හදන හැම වෙලාවෙම අවිද්‍යාවට වැටෙනවා. හදන්න හදන හැම වෙලාවෙම සතිය පිටු ඒ වෙනුවට Taman හිතා ගන්න මට මේ සත්‍ය හම්බුනේ මොන තරම් අමාරු වෙන්නද? මට තියෙන එකම දේ තමයි තවත් චිත්තක්ෂණය සතිය පවත්වන මේ ඇහිච්ච දෙයට නෑ හදාවා. ඒව දැක්කට මොකද මේ බහුරු ඕලක් නොදැක්කවා කටයුතු කරන්න තරම් අපි ප්‍රයෝගශීලී වෙන්න. ප්‍රයෝගශීලයි ඒකේන හොඳටම ගහපා දීලා කියනවනම් මේමයි මේ කාලේ නිවන් දකින්න බෑ නැත්නම් නිවන් දකින්න ඉන්දියාව යන්න ඕනේ නැත්නම් මේ කියන්නේ. එයාට කියන්නේ යාට 100 100ක්ම IT දිනවා ඒක කියන්නේ. මම හිතනමම සැලේවා. තමයි කටයුතු කරන යන පටන් ගත්තෝ. මම මේ කියන ක්‍රමයේ දවසක තීරෙයි. ඒකේ වැරදිත් ඇති. අපි ඉපදිලා තියෙන නිවන් දැකලා ඒක දන්නේ නැහැ. අපි කොහෙදෝ මම දැන් මෙතන කියන එක නිවන නම් උපතිලා තියෙන්නේ මෙතන. අපි මෙතන නෙවෙයි නිවන හොයන්නේ කියලා. දැන් නෙවෙයි නිවන හොයන්නේ මයිටි බුදුආගමත් එක්ක. මයි ළඟ නෙවෙයි නින්නේ මේ ඉතර ඉස්රායිල් එක්ක නදෝවන් වෙලාද කියලා අහනවා. ඉස්රායිල් එක්ක නරහත් වෙලාද කියලා අහනවා. හැමතැනම නිවන හොයනවා බාහිර. එළඹිලා තියෙන වර්තමාන මොහොතමයි නිවන කියන්නේ කියලා දැනගත්තොත් අපි ඉපදිලා තියෙන්නේ ඇතුළත. මොකද ඒ දන්නේ කම නිසා අතන හොයනවා මෙතන හොයනවා ඊයේ හොයනවා හෙට හොයනවා කවදා හෝ සර්වඥාන්ත ළඟක් ආවොත් මොකට කණ්ණාඩි අල්ලන්නේ විතරයි තියෙන්නේ මොකද කියනවා සැපමේ ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දන්නවනම් ඔන්න සංකල්පය හරි ඊට පස්සේ ටිකටෝම තේනවා කුසලෙන් අති කුසලයට එහෙම නැත්නම් ක්‍රියා නොකිරීමෙන් කුසල් කිරීමට නැත්නම් සම්බවතාකරණම් කියන එකට විශේෂ අපි නෑ දැකම් කියනවා අපිට කරන්න තියෙන මුළු ජීවිතේ පුරාවට අවින් වලකින එක විතරයි. ඉන්න ඊට පස්සේ තමයි කුසල සුභ සම්පදා කියන්නේ. ඒ නිසා වාඩි වෙලා මොකක් කර ස්වභාව සිද්ධව සිද්ධ වෙන උස්ම ටික. ආයාසයෙන් කරන බලෙන් කරන උස්ම ගැන්නේ උස්ම ටික බලන්න ඉන්න පුළුවන් නම් එතන චේතනාපූර්වක කරන සියල්ලම නතර වෙනවා. මේ අවදිය සියලු දේශියක් විදිහට චේතනාපූර්වක කරන්නේ හැබැයි සිදුවෙන සියල්ල දිහා බලනකොට පේනවා මම ක්‍රියාකාරකම් නතර කරපු ගමන් මම සැපටපත් වෙනවා මම මොන ක්‍රියාකාරකම් කෙරුවත් මේක අවුල් වෙන එකයි වෙන්නේ ඒ නිසා ඔය වෙන්නේ ඉදතේ ආමතුරා සිතිවිලි සිය කියන මොකද ලියලා තියෙනවා පඬිතියෝ සමාජයේ මෙහෙ කරති අතිපඬිතියෝ සමාජයේ එහෙ මෙහෙ කරති අපි කරන හරියක් කරන්නේ අතිපණ්ඩිත වැඩේදී. මම කියන එක පොඩ්ඩක් එහෙම ඒ කරනවා. ඒක දෙවලා අනන. කරවන හිඳ මොකක්වත් වෙන්නේ. මම කියන්නේ මේ අක්ෂිදී වාදයකට වටන්න කවුරක්වත් කර කරන්න කාටවත් විලංගු ගන්න නෙවෙයි. දවසකට විනාඩි 5ක් කරලා ඒ විනාඩි 5 මොනවාක්වත් නොකර බලාගෙන ඉන්න මොකද වෙන්නේ කියලා බලන්න. කිසිම පාපයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒකට තේනවා මේ පිරිච්ච ගතිය ගන්න අපිට පෙරපින්නේ නැහැ. අපිට විනාඩි 5ක්වත් එක තැනක ඉඳ හිත දෙන්නේ නැහැ. ඉන්න බෑ. මේ විනාඩි 5 පුරුදුම 6 ඉඳලීසි. 6 වුණොත් 40. එදාට තේරෙයි අපිට මේ විනාඩි 5ක්වත් එක තැන ඉන්න දෙන්නේ නැත්තේ කවුද නෑදෑයෝ. අපේම වස්තුව අපේම කිට්ටු අත්දැක. ජයජය සඳහන් කරන කවදාකව නන්නාඳුන කෙනෙක් අපිට දුකක් දෙන්නේ නැහැ කපරස්සකෝ. එන හරියක් දුක් එනාගියක් කර්මරසින් දන්නයි. එමතෝ ජායතිසෝ. තණ්හාය ජායතිසෝ. ඒ නිසා අපි බැඳිච්ච නැති කෙනෙක් දුරස් කිසි කෙනෙක් අපිට කෙලසෙන්නේ නැහැ නේද? ඒක නිසා මේ බැඳිච්ච ලංවිච්ඡයගෙන් පොඩකට මේක වෙන්න ගන්න ප්‍රයත්නේ පවා සමාජශීලී නෑ හැබැයි ගන්න දිගින් ඉහළට පීන වැඩක්. ඒකයි අපි මේ වගේ තරණෙකට විලා එක රැයක් නොකා ඉන්න එක පවා පුදුමාකාර කුසල. යමක් නොකර සිටිනවා. ඒ නිසා ඒකට සාරී කියනවා. යමක් කරන්න සිද්ධ වුණා නම් අදුම්ම ක්‍රියාකාරකම කරනවා. මොකද සර්වඥාන්සේ දේශනා කරනවා ආර්ය අෂ්ටාංග මාර්ගය සංස්කාරය. මේ ඒක අදුම සංස්කාරය. අනිත් සංස්කාරයන් කිරීමකට කරන දේ. ඒක නිසා අපි සංජේ දඩවීම කරගෙන මේ කතා ගෝතා කරන යන බැන්නට භාවනා කරන හැම වෙලාවෙම විශේෂයෙන් භාවනා කරන වෙලාවට තමයි හිත වෙලාන්න පුළුවන් ඥාන කියලා ගන්න. මෙහෙම දෙයක් කල්පනා වෙන්න මොලේ ඒකලාසයක් නැහැ. ඒලා කල්පනා කරගන්න. මම අතපය හොදලා සීතල වෙලා සිල්ලගෙන සීතල කක්මැට වෙලා ඉන්න සුදු ඇදගෙන හරියක්ට ආවට පස්සේ සාරේ වශයෙන් පෙන්නලා දෙන්න මම මෙතන ඉඳගෙන ඉන්න බව දන්නවනම් එක සාම. මම ඉඳගෙන ඉන්න වෙලාවේ හුස්ම ඉහළ පහළ දන්නවනම් එක සාම. මම ඉඳගෙන ගාය වඩු පිම්බෙනවා කියලා දාන කාර්ය. මේක සාරේ විතරක් ඉන්න බෑ අසාරේ වෙනවා. ඒකට වරක් කරන්න බෑ. ඒකට කරදර වෙන්නේ නැතුව ඒ අසාරයෙන් හිතන රක් කර නැතුව නැවත නැවත සාරේ හිත පිටවන්න ප්‍රයත්න කරන්න ගත්තොත් කවුරු හරි තේරුම් ගත්තොත් කමඨාන සුද්ධ කරගෙන කාටද ධර්මයෙන් තේරෙන්න පටන් ගත්තා නම් එයාට තේරෙන්නේ අපි මේ පිටපොට ගිය පාරේ පාරෙන් පිටපැනපෙක නැවත වාහනේ පාරට ගත්තා වගේ. නැවතත් තමන්ගේ අරමුණට ගන්න එක තමයි මම කළ යුත්තේ කියලා දන්නවනේ. මට මෙහෙමයි කියන්නේ. ඒ කාරණාව තේරුම් ගත්තට පස්සේ මේකයි සංකප්පේ මේකයි සම්මා සංකප්පේ කියලා තේරුම් ගත්තට පස්සේ ඒ දේ නැවත කිරීමට පිටපොට කීක පාට පිටපොට කීක නැවත ගන්න ස්ථිර ස්වභාවය බලපානද කියලා බලන්න. අදාවත් බලන්න. ඌගත් ඌගත්කම් බලපාන දෙයක් බලන්න. කන්දාවක් බලන්න. පොසත් දුක්කම් බලපාන දෙයක් බලන්න. කන්දාවක් බලපාන්නේ බෞද්ධ බෞද්ධකම බලපාන්නේ. කලේතු සංකල්පේ මේකයි කියලා දන්නවනේ ඒ තේරුම් කර දෙන්න හරි අමාරුයි. මොකද අපි ඉන්නේම අල්ලගත්ත සංකල්පේ බදාගෙන ඒකත් එක්ක යන්න හදන. උකාටරේ පිට පිට පිට පිට කොට යන එක නම් ආන්න දෙයක් නැහැ. පිටුපොට ගියේක නැවත ගෙනල්ලා තියෙන එක තමයි මනුස්සකම. අන්න එවැනි ආකල්පෙ මේ ජීවිතය දිහා බලන්න. එවැනි ආකල්පෙකින් බධාව දිහා බලන්න. එවැනි ආකල්පෙකින් කමටහන දිහා බලන්න. වර්ධින එක ස්වභාවයයි. කිනත් දාන්න කියලා බැලුවොත් ඔය කිසි කෙනෙක් විශ්වාස කරන්නේ අවුරුදු 8 ළමයෙකුට කියලා දෙන්න මේ කීලමයක් කරලා බෙදන්නේ නැහැ. දාගන්නද? ළමයට කියලා දෙන්න ඕන බොහොම. කුලී තියාගන්න මම කියලා දෙන්නා වගේ කීදී යන්නේ හොත්තල් භාෂාවෙන් එක අපව කියනකොට මුතුම හිතෙනවා නාකි වෙන්න වෙන්න වැඩි අච්චත් නාකි වෙන්න වෙන්න මේක හිතන්නේවත් නැහැ මේක ධර්ම කියලා හිතන්නේත් නැහැ මේකයි කලියුත් කියලා දන්නේත් නැහැ නැතිකම් බැරිකම් කියන මේකයි කලියුත් කියලා කතෝලික කෙනෙකුට කියලා දෙන්න බෑ කරලා ඒ නැවත හදලා අරමුණේ වැටෙනවා. මම භාවනා කරගෙන ඉන්නකොට මට ලොකු වේදනාවක් ආවා. වාන්ති කියපු නිසා නැත්නම් ආපු නිසා මම බැලුවා එක්ක මේ වේදනාව තියෙද්දි මම ඉඳගෙන ඉන්න බව දන්නවා කියලා. එහෙම නැත්නම් වේදනාව වුණාට පස්සේ මම නැවත බැලුවා ඉන්න තැන්න ගන්නවා. ඉතින් බලන්න ප්‍රශ්නේ නැහැ. වේදනාව ආවා වේදනාව වෙලාවෙ බෑ වේදනාව රොසුම නැවතත් ගත්තා. ඉතින් මේකේ ලස්සන සමීකරණයක් හදලා වෙන්න ගොරුමේ පණ්ඩිත ස්වාමීන් වහන්සේ අපි භාවනා කරගෙන ඉන්නකොට සතිය පිටලා ඉන්න වෙලාවෙදී අරමුණට හිත පිට යනවා. හිත කැඩෙනවා කියන්නේ සතිය. නැවත අරමුණේ ආපහු ගෙනල් පිටවෙනවා. පිටුවාට පස්සේ අර තිබිච්ච විදියටම අරමුණේ හිත පාත් ගන්න පුළුවන් නම් හිත පිට යන්නේ කිසිම අකුසලයක් වෙලා නැහැ. මේකට කියනවා අකුසල් අහෝසි කියලා. අපිට පව් අහෝසි කියන්නේ පළවෙනි පාඩම හම්බ වෙනවා. හිත පිට යන්නේ වෙනවා. නොදකින් කියලා කියනවා. ඊට පස්සේ ආපහු අරකට ගినాට පස්සේ පේනවා අර තිබුණු විදිහට ලස්සන උල දුස්සු කියන. ඉඳගෙන ඉන්න ඉරියව් තියෙනවා. අර කියන්නේ නෙමෙයි බලන්න තියෙන පිටි කීකමකට ගන්න පුළුවන් උනාට බුදු අනුරණ පිටිත් වෙන්නේ. ගුරු අනුරණ පිටිත් වෙන්නේ. සතියේ පිටිත් වෙන්නේ කියලා. නැවත අරගෙන බලන වෙලාවේ තමයි තේරෙනවා මේ අරමුණේ පිට යන ඉස්සලා සතියේ ඊළාට පස්සේ සතියේ එන අතරමැද කෙලස් නැහැ. අතරමැද ටික අහෝසි වෙනවා. ඒ තමන්ම බලයක් තියෙනවා මේ සතිය කියන එක හරියට වර්ණගා ගත්තොත් ඒ නිසා අපි ඉස්සලා කරන්නේ ආරම්භක සති කියලා. සති කියලා කියන්නේ වර්තමාන මොහොත. ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දැනගන්න. ඇවිදිනකොට ඇවිදින බව දැනගන්න. ඇවිදිනකොට ඉතින් අපි වම දක්නවා තියෙන දකින්න අතිරේක ලාභ. ආනිමදේ ඉඳගෙන ඉන්නකොට උෂ්ම ආශ්වාස ප්‍රසය අතිරේක ලාභ. ප්‍රධාන වශයෙන් ඉඳගෙන ඉන්නවා දන්නවා ඇති. ඉතින් ඒකට ඕනම කෙනෙකුට සාත්ත්ව වේදනාවක් හිතෙන කරදර එනවා. ඉතින් ඒකට යන්නේ මේවා මට සත්‍යයක් ආවා. මට වේදනාවක් ආවා. මට හිතවිල්ලක් ආවා. ඉතින් කියන්නේ සත්‍යෙ නැති තරක් නෑ ලෝකයක් හත් තියෙනවා. සත්‍යෙ ඉන්නේ අන්ත. ඊට පස්සේ ආයෙත් වෙන ආධුනිකෙක් වගේ ආධිකම්කෙක් වගේ ආයෙ පිටවන්න බලන සත්‍ය. පිට බලන ඉස්සර විදියටම දාන බලන දින විශ්ලාද කියලා. කාටවත් එක් පළවෙනි දවසේ තේරෙන්නේ නෑ. මොකද කරගෙන කරගෙන යනකොට යා බැලුවොත් අලහැප්පෙනවා තමයි හිත. තාණ ආන බලන දින විදියට මේ ටික වාර්තා කරගන්න පුළුවන් නම් කාට හරි දවස් තුනේ වැඩ පුළුවන් කරගන්න 10ක් තමයි 10ව 10 කියක් කමන්නේ උන්දකොට හිත පිට ගියා ඊළඟට අපව වරමුද ගත්තා ඒකන වරමුද ආකමනී කලබිලා නැහැ අනේ යන්න පුළුවන් අන්නේ කාඩම්බරේ ප්‍රකාශ කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් ඊට තේරෙනවා මේ ලෝකේ තියෙන ඕනම අකුසලයක් අවශ්‍ය කරගන්න ඕනම එකක් ආනන්තරියක් කරන්නේ. අපි බලන වෙලු පුස්තයක් වෙද්දා අපි කොච්චර ඉසත් වෙනකන් අඬනවද පශ්චාත්තාප වෙනවද කියා පානවද අපි මේ පව සමාකරන ක්‍රමේ දන්නේ නැති නිසා මේක තියෙන විපස්සනා විතරයි. මේ තියෙන විපස්සනා විතරයි. සාරේ කියන වර්තමාන මොහොත අසාරේ කියලා කියන පිට දෙයක් වෙන්න පුළුවන්. අසාරේ කියන පස්සේ සාරේට ගන්න තියෙන ඉඳ තමයි මට තියෙන මාන වෛද්‍ය වාස්තුව. කාටවත් ප්‍රතික්‍රියා කරන්න බෑ. මොන්න පිටිය පිටද ගියා. මොන්න කරදරයක් ආවා. ඒක වුණාට පස්සේ මම නැවතත් අරමුණ ගිනාට පස්සේ මට පුළුවන් නම් මේ හිතයි අරමුණයි ඉස්සර වගේම සුවදව ඉන්නවා කියලා දකින්න. එහෙනම් අතරමැද වෙච්ච කොටද පවු නැහැ. අතරමැද වෙච්ච කොටද පවු අවශ්‍ය වෙනවා. ඒක මානව පුත්‍ර සූත්‍රයේදී මානව පුත්‍ර ස්වාමීන් වහන්සේ දේශනා කරනවා. සීවතෝ චාපි රූපං අසතෝ චාපි සීවතෝ අසුතෝ චාප දුක්ඛං සේවතෝ චාප වේදනං කීයති නොපචියති ස්තූප දැක්ක දුක් වේදනාවක් ආව එයා ඉවරචේ මම ආය අරකට ගේන්න පුළුවන්කම තුනා නම් ඔබ දැක්ක වේදනාවක් තිබුණා තමගේ හිත චිත්ත ප්‍රවෘතිය නැවත අරකට පිටුවට පස්සේ පේනවා තිබුණ විදියට මේකේ අරමුණේ පිටුවට පුළුවන් නම් ඒවං සෝචරති සතෝ එයා සතියෙන් හැසිරෙනවා අර වෙච්ච අකුසල පිළිබඳ පශ්චාත්තාපයක් නැහැ. මොන අකුසලයේ විදියට මට හිත ගන්න පුළුවන් සාරයට මම ගන්න එක කරනවා ගත්තට මදි. මේක කියන්න ඕනේ කාටද? මේක ඍජුවම සරලව කාටද කියන්න පුළුවන් නම් අපිරිල්ලේකට තේරෙනවා මේ පදගිතුමක් හරි ප්‍රබන්ධනයක් හෝ මක්දලා කරන කතාවක් මේ මනෝ විකාරයක් නෙවෙයි විචිතයක් කියලා. අහණිකරණ විචිත අහනින් එක රාත්‍රිචි. ඒක නිසා මේ පොඩි ළමයින්ගේ ඇසුර මම දැන් වැඩි කරගෙන යනවා පුළුවන් තරම්. නාකී පාවෙලා නෙවෙයි. නමුත් මේ පොඩි ළමයින්ගේ තියෙන ඒක තියෙන සුන්දරත්වය වැඩි කරගන්න. එක විනාඩි පහක් භාවනා කරන්න පුළුවන් නම් පොඩි දරුවෙක්. ඒක ලියාලව කියවගත්තොත් ඒකට ඒක කියන ලස්ස ලස්සන. ඒක කවියකින් එක්ක සිද්ධ එක්ක වචනයකින් එහෙම නැත්නම් මේ චිත්‍රකින් යා කියන හැටි බලනකොට පේනවා මේ පොඩි හිත කොච්චර පිවිතුරුද අර මේ කවුල් වෙලා නැහැ පිට යනවා තමයි පිට ගියට පස්සේ ආට පුළුවන් දාපුවා කියන තැන පුළුවන් කොහොමද මේ නඩ තිබුණු විදිහට තමයි වැඩි කෙනෙකුට කිව්වා නම් අර මනුස්සයාගේ ජාතකය හොයයි අරක හොයයි මේක හොයයි ඉන්න පට්ටන්තරයක් ආපහු ගන්න ඕන බව දන්නේ නැහැ. ගත්තට පස්සේ අර අරෝණන්න ගාලා කියන එක තමයි වටනකම දන්නේ නැහැ. අර වෙච්ච දෙයට දුරුවන් වෙන්න බැන, ජාතකේලත් බැන බැන, කතන්දර ගොතේ වහනකොට කමටාන් සුද්ධ කරන පොළොවල 90%ක්ම වැය වෙන්නේ නැතිව බල්ලේ කතාව නිසා. පැය වල දිත්තත් වැය වෙනවා. අපව ආවට පස්සේ අරමුණේ මම හිතේ තරමයි ඉන්නේ වගේ කියලා දන්නවනම් ඔච්චර අපේ නිර්මාණයේ මේ අපේ රචනය හැකි සංඥාවෙන් අපි කරන්නේ. මායාවට පුළුවන් මාව කතා. බුදුහාමුදුරන්ට පුළුවන් මාව නැවත කියනවා අත්දේ කියන්නේ. උලකට පුළුවන් පහන් තිරේ හොල්ලා. උගල අතරේ තියෙනවා කියන්නේ. දෙවට මේ සම්බන්ධයෙන් විලක් ගැන කල්පනා කරන්න. කැලයක් නැති නිශ්චල විලක්. මේ නිශ්චල විලයට කොලයක් පැන. ඉතින් වැටිච්ච මාසේ ඡායාව හෙල්ලෙනවනේ. අඩිය පේන්නේ නැති වෙනවා අර කුලිය වැටිච්ච ගන්න. ඊට පස්සේ කුලිය වැටෙන එක නතර වුණා නම් ආයසරෙත් නිච්චල වෙන්නේ නැති වෙන මොනවා කරන්නේ? කිව්වද නිච්චල. ඒක පිට දිග දිගට කොළ වැටෙනවා නම් එල්ලෙනවා. ඒ වුණාට දියම මේ ජලකඩ සදාකාලික හොල්ලන්න කිසිම කොළයක් නැහැ. කුලියට සාපේක්ෂව එල්ල නතර වෙනවා. අපිට තියෙන කුලිය හොල්ලේ වුණාට පස්සේ ඉච්චල විදිහට දිහා බලන්න. පතුලක් තියෙනවා මූණ ඡායාවක් තියෙනවා. ඒක තමයි මෙතන සාය. ඒක තමයි අපිට අම්මලා තියෙන ඒ කෙලෙස් අනුලයට රටවලේ ජීව වගේ විසක් ස්ථිර පාවක් වෙන්නේ. ඒ මකන්න පුළුවන් රබර් කෑල්ල වගේ පොට්ටේ වගේ දේ තමයි සතිය කියන්නේ. අපි දන්නවනම් කෙලෙසිච්ච හිත නැවතත් අරුණිය සමාදාන් කිරීම. ගෝච රාජ්‍යත් භූමිට ගෙනල්ලා නතර කිරීමේ කුසලයක් සිදු වෙන්නේ නැහැ. නැත්නම් පිනක් සිද්ධ වෙන්නේ නමුත් වෙන්න තියෙන අකුසල රාශියක් නැතක. ඒක ලෝකී මහරහා වෙන්න පුළුවන් අශ්චාත්තාප ද්වේෂ රාශියක් නැතර කරන්න පුළුවන් මේ ශිල්පේ මේ විනෝදාංශු මේ සතිය මේකන සති ක්‍රීඩා කියලා අපි මේ සති ක්‍රීඩා පටන් ගත්තා නම් අපි කොහේ කවුරු කන හැරුවත් කවුරු අපි අවසන් ගියා ඔබවනවා ඔබට පුළුවන් අවශ්‍යද මට තියෙන්නේ මාව ගෙනල්ලා අපවරන්නේ ඉතින් දැන් අරමුණු කියන්නේ ඉතින් ගෙනපු ගන්න වෙන්නේ වර්තමාන මොහොතේ ඒ නිසා ඕන කෙනෙකුට කියන පුළුවන් නම් අහුවක් ගන්න බලව කවුරු මොනවා කිව්වත් මට පුළුවන් නම් ඉන්න බව දැනගන්න දෙකේ ඉන්න බව දැනගන්න මට සත්‍ය අරමුණේ පිටව ගන්න ආනපාන පිටව ගන්න කාටවත් ඒකින් මාව වළක්වන්න මොන්නම බලවතෙක් ආවත් මොන බලවතෙක් මම මැරුවත් මම මේ වර්තමාන මොහොතේ හිත පිටව ගන්නවා කියන එක මගේ උතුර ගන්න පුළුවන් ශක්තියක් රජෙකුට නෑ ආදායම් දෙපාර්තමේන්තුවට නෑ පොලිසියට නෑ ඡන්දියට නෑ මේක තමයි අපි උපේලා තියෙන මූලික මානව අයිතිවාසිකම මේ ශාප උත්සාහ කරන්න ඕනේ විවේක වෙලාකට ඇති කියන එක දුරගන්න කලමුණාට පස්සේ අපෝ පිටව ගන්නවා ඒක ඇමරිකාවේ පටන් ගන්න අවුරුදු 10කට විතර ඉස්සෙල්ලා හතරේ පන්ති ළමයෙකුට කියලා දීලා තියෙනවා මේ සති කණ්ඩායම කවුරුහරි ගිහිල්ලා පන්ති ටීචර් නැති වෙලාවේදී ළමයි ළමයි මොනිට ගන්නවනේ විනිත්ත ගන්නවනේ ඇඳලා ඉන්නවනේ ඉතින් අපි ඉස්කෝලේ කාලේ ඉන්න දැන් මම දැන් ඉස්කෝලේකට වගේ ගිහින් නෑ මම ඊට පස්සේ කිව්වොත් කවුරුහරි වට විනිත්තනවා නම් කවුරුහරි වට කොනිටන තරහ ගියොත් ඔයා කරන්නේ එච්චර. කවුරුහරි කොනිටනවා ගේතරනවා තරහා ගියොත් අපරාධ. පරිතිනික දැක්කන වගේ ඉන්න. එතකොට යාපරාධ. අන්දනේ තියෙනවා කියලා කොහොම තරල දෙයක්. අවුරුදු දෙකක් උගන්වනවා ළමයි ඉන්න. අතිකතරයක් කරගෙන කියන කවුරුහරි කොනහනවා. අධ්‍යාපන කරනවා. විනිත්තනවා කොනිටනවා ඔයාලා තියෙන්නේ තරහා ගියොත් අපරාධ. තරහා නොගියොත් යාපරාධ. ටික ගෑන ළමයි කීටි අපි තාමත්ම දක්ෂ මේක අල්ලගන්න. ඒ කියන්නේ මේක කිව්වෙ තේරුම් ගන්න. ඊට පස්සේ අවුරුදු දෙකකට පස්සේ ඒ කට්ටිය ප්‍රශ්නාවලියක් දීලා ඒ ළමයින්ගේ පසු ප්‍රතිචාර ගන්නකොට ඒ ළමයා විස්තර කරාලු. මට මේ කිව්වෙ හොඳටම තේරුණා. එයාට පුළුවන් නම අවශ්‍යද තමයි කේන්ද්‍රය කරන එක මගේ වැඩක්. ඊට පස්සේ ටීචර් අහලා තියෙනවා ළමයාගෙන්. එයා මේ ඔයාගේ වයසේ තව කෙනෙකුට කියලා දෙනවනම් කවුද කියලා දෙන්නේ කියලා. ඒක කවදාවත් කියලා දෙන්න බෑ කියලා දන්නේ කා දන්නව නැති කා නැහැ. ඊව කියලා දෙන්න පුළුවන් පාඩම් නෙවෙයි. මොකද කවුරක්වත් ඒක අභ්‍යාසයක් විදිහට ගන්න කැමති නෑ. කවුරක්වත් ඒක මේ විනෝදාංශයකට ගන්න කැමති නෑ. යාට පුළුවන් හොප්පන්න තරහ යනවා නිකම කියවෙන්නේ. ඊටස් ක්වොලිටි බයට අපි කියලා දුන්න තැන ඔයා තේරුම් ගත්ත නිසා ඔයාගේ පන්ති යාළුවෝ ඔයා කියලා දෙන හැටි බැරි නිසායි කියන්නේ ඒක කියලා දෙන්න බෑ. ඉන්න දෙනවා පුළුවන් එච්චරයි. ඊට පස්සේ කිව්වලු උපමාවක් මාගේ. ඉතින් ඒ ළමයා බොහොම අකමැත්තෙන් කිව්වලු මම කරන්නේ මේකයි. මට මගේ ළමෙක් මේ පන්ති කෙනෙක් විරිතයි. නැත්තම් පොඩි චුට්ටක් මම මීට වැඩේදී ආ බලන්නේ යා හිත බලනකොට පේනවා කිව්වලු මට විලක් කැළවිලා තියෙන චිත්‍රයක්. කැළවිච්ච විලක්. මගේ හිත බලනකොට මට පේනවලු කැළවිච්ච නැති විලක්. මට තියෙන අර කැළඹිල්ල මම ළඟට නොගන්න එක විතරයි. මේ අවුරුදු 10 ළමයි කවුරුත් 12 වෙනකොට ඉගෙනගෙන තියෙන හැටි එයාගේ විදේ කැළඹිල්ල තියෙන චංචල කම්පන රේඛා ජල රේඛා මත නොයින් විදිහට කඩෙන්නේ විතරයි. මෙවැනි දෙයක බුදුහාමුදුරන්ගේ 84000 ධර්මස්කන්ධේ තියෙනවායි කියලා කවුරු පිළිගන්නේ නැහැ. කවුද පිළිගන්න කැමති මේකේ මිනිස්සුගේ ආකල්ප සම්පත්තිය වෙනසක් වෙනවා. කවුද කැමති මේක ලොකුම ඉන්කම කියලා දැනගන්න. මේක ලොකුම කුසලතාවය කියලා දැනගන්න. මේක තමයි සියල්ලේ ආරම්භය කියලා දැනගන්න පුළුවන් නම් ලැබිච්ච මනුස්ස ජීවිතයේ වටිනාකම කොච්චර කරදරුණයි කියලා පහත වැටෙන්නේ නැහැ. හැම කරදරයකින්ම අපි උත්සාහ කරනවා. තව තව සතියවත් ඉව කරලා කරලා දැනට ඇමරිකාවේ අවුරුදු එංගලන්තයේ අවුරුදු 23ක් පරිශන කරලා වෙනත් ජනතාවම සත්‍යමත් ජනතාව කියලා සර්වපාක්ෂික රැස්වීමකදී තීන්දුවක් කරවන්නේ මාර්ගපාලන. ඒකේ තෞද්‍යවන් දෙපාර්තමේන්තුවේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සහ අපරාධ පරිශන දෙපාර්තමේන්තුවේ තුනේම දැන් සතිය උගන්වනවා ආසල් විශයක් වශයෙන්. ඇමරිකාවෙන් ලංකාවේ මිනිස්සේ සතිපාසල කියලා පටන් අරගෙන මේ පරිශන ඔක්කොම එකතු වෙලා පොඩි ළමයින්ට කියලා දෙනවා. ප්‍රතික්‍රියා කරන්න එපා කිපෙන්න එපා නැත්නම් බන්තංග ධාරේ කිපුණා නම් රතේ අරස කරගන්න හදනවා මේ ශක්තිය සංඥා දෙන්නේ ඉතින් මේක හරියට පටන් ගන්න ඕනේ ලංකාවේ මොකද අපි තමයි මේ ධර්ම දීපේ කියලා කියලා තියෙන්නේ නම අපි ළඟ එහෙම සකලෑසියක් නැහැ නමුත් මම පටන් ගත්ත පොඩි වැඩ පිළිවෙලක් ඒකට ලැබිලා තියෙන ප්‍රතිචාරවල තියෙන උනන්දු කරන ගතිය කියන කොච්චරද කියනවනම් අපි ජාතික මට්ටමකට ගෙනියන්න සැලසුමක් හදලා තියෙනවා ආසල් ළමයින්ට අතර පන්ති විතර ඉඳලා පොට්ටක් කියලා දෙන්නේ මහා ලොකු දේවල් කියන්නේ ඉගෙන ගන්න යන්නේ භාවනා කරන්න කියන්නේ ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දැනගන්න ඇවිදිනකොට ඇවිදින බව දැනගන්න ඕගොල්ලෝ අකමැති වෙන කාරණාවක් තියෙනවා ඒ මොකද්ද බුද්ධ ධර්ම ගාවක් නැතුව අපි දෙන්නේ කතෝලික ළමයින්ටයි මුස්ලිම් ළමයින්ටයි ඕන කෙනෙකුට කරගන්න. මේ මේ මාත් ලනුවක් දීලා මම ගියා ඉරගෙදිට. එතන හිටිය ඔක්කොම මිනිමරුන් චෝදනාවයි. මිනිමරුන් මරණ දඬුවම් ලැබිච්චා. මට දඬුවම් ලැබිච්චා. ඉඳගත්තාම ඕගොල්ලෝ වගේ එහෙම නෙවෙයි. හරියට පේන වාගේ. සාදු කියනකොට හරියට එකට සාදු කියනවා. හරියටම ආනතුපාත කියනවා. ඥානෙ බලනකොට හරියට ප්‍රතිවේක්ෂා කරනවා. හරිම ලස්සනයි බලන්න මේ කොහොම විනිගරම් චෝරුනේ. ඉතින් මං කව මේ මේ සතිය පිටවන්න ඔය සීල ප්‍රශ්නයක් නැත්තේ නෑ. මේ සීලේ හදා ගන්න පුළුවන් ඉතල සතිය පිටව ගන්න. උත්සාහයක් ගන්න. ඒකට හරි අමාරුයි. හීන මානයක් තියෙනවා මම කෙනෙක් මරපු කෙනෙක් මරණන්නේ නිමිති කෙනෙක්. මම ඒක පැත්තක තියලා උත්සාහයක් ගන්නවා. එක මිනිස්සෙක් මට කතා කරලා කියනවා මම ඔබ වහන්සේ කිව්වට විශ්වාස කරේ නෑ ස්වාමීන් වහන්සේ මේ භාවනාවක් කරන්න පුළුවන් වෙයි කියලා අපි වගේ මිනිමකට නමුත් සක්මන් කරනකොට ස්වාමීන් මට දැනෙනකොට පියවරෙන් පියවර එක දිගට සතිය යනවා මට පුදුමාකාර සතුටක් ඇති වුණා මටත් පුළුවන් දැන් මිනිස්සෙක් වෙන්න මිනිමකට පුළුවන් මිනිස්සෙක් වෙන්න මොකද ඒ තරම්ම මට පියවරේ පියවරට පියවරේ පියවරට සතියෙන් සතියෙන් සතියෙන් සතියෙන් සක්මන් කරන්න පුළුවන් උනායි කියලා. ඒ කතා කරනකොට පේනවා බුදුහාමරගේ තියෙන පුරුෂ ධර්ම සාර්ථක වෙනවා. අවුරුදු 2600 ගියා. මිනින් මරණ මරණ දන්තනේ නියමෙලා තිබුණා. හරියට පාට ගන්නකොට පස්සේ කරන්න ඕනේ මේක කළ හැකි කියලා කළා. ඉතාලම අපි පොතක් කියලා දුන්නා අවසන් හුස්ම කියලා. ඒකේ තියෙනවා මේ වාගේම තායිලන්තදී මරදඬුව නියම වෙලා මරණය මිනිස්සු. දවස් 4කට ඉස්සෙල්ලා ඒ සුපේසන් ස්වාමීන් වහන්සේ හම්බෙලා ඒ ශාන්ති කියලා සත්‍ය උගන්වනවා. ඒ වෙලාවෙදලා ඒ මනුෂයා පුදුමාකාර සතුටින් ජීවත් වෙනවා. සිතින ඇත්තටම මම මිනිමෙරුවේ නෑ මේක අභූත චෝදනාවක්. එතකොට උසාවියක් දන්නවා. නමුත් මරණදඬුව නියම වෙනවා. ඒ මනුෂයා මරනකොට තිබිලා තියෙන හිණහාවයි ඔක්කොම ලියලා අවසාන හුස්ම කියලා පොතක් කියලා දුන්නා මම කොහොටම මේ ඉරකටු ගැට බෙදලා දෙන්න. අපි හිතාන ඉන්න මේ අපේ තියෙන අනුපාඩු ගන්නක මේ භාවනා කරන්න ඕදිනුවට කිසිම බාධාවක් නැහැ. හැබැයි අපි දන්නේ නැත්නම් භාවනා කියන්නේ මොකද්ද කියලා. එහෙම නැත්නම් අම්මාවක් අපි කියන්නේ මොකද්ද කියලා. අපිට සාරය අසාරය දෙක තේරෙන්නේ. අපි හිතාන ඉන්න සාරය නෙවෙයි සාරය කියන්නේ. උත්සජනතේ පින්න කරන්නේ උඩරට ගඟදී ඉහළට පින්නන ක්‍රමය. අමුතුම ක්‍රමයක් පින්නන්නේ. ඒක නිසා අපි ඒකයි ගෙවල් දොරවල් අයින් කරලා වෙනම තැනක තියලා මේ පරිශීලනය කරන්න ඉඩලා. ඒ නිසා ඒක කරලා බලන්න. බලනකොට අපිට සංජේත බණින්න දෙයක් නැහැ. සාර්ථක සංස්කෘතික ස්තුති කරන දෙයක් නැහැ. අපිට තියෙනවා අපි ඉදිරියට යම් බාධාවක් ලැබුණාට පස්සේ අපි ඉදිරියට යම් කරදරයක් ආවට පස්සේ අපි වැඩ කරන්නේ නැවත පාරට වාහනය ගන්න අදහසින්. එහෙම නැත්නම් වෙච්චි වැරද්ද ගැන පච්චත්තා පිළිකන බින්දංගා ගහ චරිචුළු ගගා එක එක නලඟ මේ කක්ක ගානේ වැඩිද කරන්නේ කඩ කතා කියන්නේ මොකද තමන් කක්ක කරලා කට්ටිය ගානේ කරනවා ඒකට සම්බන්ධ වෙන කට්ටිය තමයි නැදෑවි මොකක්ද නැතුව තමන් මේ ජී සතිය මොහොතල ගන්න පුතු කරගත්තොත් එන්නේ තමන් මුළු සමාජයේටම මානසික උපදේශකවරයෙක් වෙයි දකින්න ඕන කෙනෙකුට තියෙන ප්‍රශ්නයක් අරගෙන ශාන්තිය දෙන්න පුළුවන් කෙනෙක් වඩපත් වෙන නිසා අපේ ජීවිතේ විශාල දුක මෙහෙවරක් අවශ්‍ය වෙනවා. හොඳ රට නෙවෙයි ජාතිය වශයෙන් නෙවෙයි මානවයා පුදුමාකාර අසහනී ජීවිත රටක් අසන. කොච්චර සබඳපත්. ඉසයයත් අපි කියලා දෙන්නේ වර්තමාන මොහොතේ. ෂණය, චන සම්පත්‍ය, සත්‍ය, අප්‍රමාදේ ඒක හොත්තටම කැපී පෙනෙන්නේ අනුමුණේ සතිපවත්තන කොට නෙවෙයි අරමුණේ සතිය පාත්‍රවන ආසාරයක් ඇවිල්ලා හැප්පෙන්න ඕනේ සාරය. එතකොට මේ ආසාරය ඉක්මනායි සාරයට ගන්න පාර කියන්න දන්නවනම් ඒක මම කියනවා ලෝකෙ තියෙන හොඳම සාහිත්‍ය පිටුපිට ගියේ හිත නැවත අරමුණට ගෙන ඇති චිත්තක්ෂණේ චිත්තක්ෂණේ කියන්න පුළුවන් නම් ඒක තමයි බුදුහාමුදුරුවෝ කුසලම සාර්ථක. ඒ තමයි බුදුදහම කියන්නේ ගඟට ගියේ ඉහළට පිල්ල ක්‍රමය. ඒක සඳහා අපිට කිසිම අඩුවක් නැහැ. අන්න ඒ සංකල්පේ පහළ වීම සඳහා මේ ධර්ම දේශනාවත් හේතු ආසනා වේවා වාසනාවන්ත ආශීර්වාද දේශනා මෙතන නතර කරනවා සියලු දෙනාට තනසීදා වේවා